අවසරයි ඒක බොහොම පැහැදිලි ස්වාමීන් වහන්ස ඊළඟ ප්‍රශ්නය අහලා තියෙන්නේ සිදු කළ පින්කම් නැවත සිහිපත් කරමින් සතුටු වීම අප විසින් කාලාන්තරයක් සිදු කළ අතර මෑතකදී ස්වාමීන් වහන්සේ නම පවසා සිටියේ මතු එමන් කුසල් සිත් දැන් නැති බැවි නැති නිසා එහි අනිත්‍ය මෙනෙහි කරන ලෙසයි මේ මෙය නිවැරදියි පවතී. ඒක කාරණා දෙකක් ඉතින්. අපට කුසලය නැවත නැවත සිහි කරලා සතුටු වෙන්න පුළුවන් නම් යලි යලි ඒහා සම්බන්ධව කුසල් චේතනා කුසල් සිත් ජනිත වෙන పూర్ව මොංචන ප්‍රදාණයට පෙර ආතුව පින්කමට පෙර ආතුව පින්කම කරන මොහොතේ සහ පින්කම කරලා ඉවර වෙලා ඒ ඉවර වෙලා අපි ජීවිතාන්තය දක්වා හරියට කළ කුසල් සිහි වෙනවා නම් ඒ හැම මොහොතකම අපරචේතනාව වශයෙන් ඒ කුසලය බලවත් වෙනවා. එතකොට මතු ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක ඇති කිරීමේ අවස්ථා ශක්තිමත් වෙනවා. එය අපට නිවන් දකින්න යන ගමනේදී ප්‍රයෝජනවත් වෙනවා. ඒ සිත් දැන් අනිත්‍ය නිසා ඒව අහෝසි නිසා අපට අනිත්‍ය පිළිබඳව සිහි කරද්දී අනිත්‍ය පිළිබඳව ඥාණය අවදි කරද්දී ඒ කුසල් සිත පවා අනිත්‍යයි කියන බව ඒ යථාර්ථය දකින්නටත් ඒ කුසලයම අපට උදව් කරගන්න පුළුවන්. ඒතර කුසලය අනිත්‍යයි කියන එකේ තේරුම යලි සිහි කරන්න එපා කියන එක නෙමෙයි. ඒක සිහි කරන්න සිහි කරන්න කුසල් වැඩෙනවා. හැබැයි ඒ කුසල් සිතත් අනිත්‍යයි කියන බව දැනගෙන. ඊට පස්සේ ඒකේ විපාක ලැබෙනවා. ඒ විපාකයත් අනිත්‍යයි. ඒක සදාකාලික නැහැ. එය පිළිබඳව සිතීම, කල්පනා කිරීම, අවබෝධ කරගන්න උත්සාහ කිරීම කෙලස් නසන්නට උදව් වෙනවා. ඒ හාමුදුරුවෝ කියා දීලා තියෙන්නේ ත්‍රිලක්ෂණ භාවනාවට දේවල් යොදා ගන්න විදිහ. අර පින්පතක් තියාගෙන ඒක නැවත නැවත ලියන්න කියවන්න කියලා කියන්නේ ඒ අපට කුසල් සිත් අවදි කරගෙන අපර චේතනාව ශක්තිමත් කරගෙන ඒ කුසලය නිවන් දකින තෙක් සැප විපාක ගොඩනගන්නට වට්ටගාමිනී කුසලයක් හැටියට ශක්තිමත් කරගන්න විදිය. ඒ දෙකම වැදගත් අවස්ථා. පැහැදිලි අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි.